අපේ ස්වාමීන් වහන්සේ දහම් සෙවණ හාමුදුරුව තව යමක් කියන්න බලාපොරොත්තු එහෙමයි ස්වාමීන් මේ මට හිතෙන්නේ ස්වාමීන් දැන් අපි මේ කටයුත්ත ස්වාමීන් කරන මේ ධර්මදේශනා වැඩසටහනේ මිනිස්සුන්ට ලැබෙන අනුග්‍රහය ඒක වටිනාකම කියලා නිම කරන්න බැරි තරම් වටිනවා ස්වාමීන් ඒ නිසා අපි මේ සමහර තැන්වල එක එක පුද්ගල ස්වභාව වලින් විවිධ විවිධ අර්ථ දැක්වීම් විවිධයට අර්ථ කතන මේකේ කරනවා බොහෝ දෙනෙක්. සිල් නැතුව මේ රහත් වෙන්න පුළුවන් විදි දක්වාම විස්තර කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හැම තැනකම ධර්ම දේශනා කරද්දී සීල සමාධි ප්‍රඥා මාර්ගය බොහොම ලස්සනට විග්‍රහ කරලා තියෙන ධර්ම කොටාසයක් තමයි අපිට මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකයි රේණුකාණ චන්දිමල ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ බොහොම විධිමත් විග්‍රහයක් මේ උන්වහන්සේගේ පොතපත පරිශීලනය කරන අයට ලැබලා දීලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා ඔය ඇහෙන ඇහෙන දේවල් එක්ක කියන කියන දේවල් එක්ක මනස විසිරවා ගන්න පින්වතුනේ ඔබ කලබලයටපත් වෙනවා වෙනුවට ඔබේ හිත මේ අපගේ රණුකාණ චන්දිමල ස්වාමීන් වහන්සේගේ පොතපත ඇසුරු කරගෙන ත්‍රිපිටක ධර්මයේ එකපාරම තේරුම් ගන්න බැරි අයට මම ආරාධනා කරන්නේ. ඒ පොතපත හරහා ටිකෙන් ටික ටිකෙන් ටික ඔබ සබුද්ධික වෙන්න ඔබේ මනසට ගැලපෙන්න ඒව සරල කරන්න යන්න එපා ධර්මය ධර්මයේ ගැඹුර ගන්න ඔබ දියුණු වෙන්න. දැන් මේක මම මට මේ අදහස ගොඩක් කියන්න ඕනකම තිබුණේ අපි බලන්නේ මිනිස්සුන්ට තේරෙන තැනට සරල කරන්න ධර්මයේ සරල කරන්න ගිහිල්ලා ධර්මයේ බාල තැනකට ගේන්න හදනවා. එතකොට එතකොට එතකොට වෙන්නේ මොකද්ද මිනිස්සුන්ගේ මානසිකත්වයට තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා හිතන හැම කෙනාටම මේක නෑ බුදුරජාණන් වහන්සේ පොතනකවත් හැම කෙනාටම මේක අවබෝධ කරගන්න පුළුවන් බව දේශනා කරා නෙමෙයි කලේ මානුෂ්‍ය වර්ගයා තුල තියෙන මිනිස් මනස දියුණු කරගන්න ඕනේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් තැනකටයි ඒ කතාවට ගැලපෙන්න අපේ රේණුකාණී ස්වාමීන් වහන්සේගේ පොතපත පරිශීලනය කරන්න පුළුවන්කම තියෙනවා බය නැතුව ඉතින් ඒක නිසා මනස නිවි නිවි සැනසී සැනසී යන ගමනකට අපේ ස්වාමීන් වහන්සේත් එක්ක යන්න එකතු වෙන පිරිස ඔය වාද විවාද වල පැටලලා ඒ වාද විවාද වලට උත්තර හොයන අරමුණින් බණ පොඩ්ඩක් විතරක් අහන්න එපා මේවා වඩන්න මේවා ප්‍රගුණ කරන්න අපේ ස්වාමීන් වහන්සේත් එක්කලයි වඩන ගමන් ප්‍රගුණ කරන ගමන් සාකච්ඡාවට එකතු වෙන්න බොහොම නිහතමානීව තමන්ගේ තියෙන ගැටලු විසඳ ගන්න මම හිතන්නේ අද පළවෙනිම අර ප්‍රශ්නේ අහපු මහත්මයා මම නමින් දන්නේ නැහැ. නමුත් එතුමාගේ බොහොම නිවිච්ච ගතියකින් මේ ප්‍රශ්න ටික යොමු කරන්නේ. එතුමා හරි සන්තෝෂෙන් ඉන්නවා, සතුටින් ඉන්නවා මේ ධහම වඩා ගන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ විදිහට අපි එකතු වෙමු අපේ ස්වාමීන් වහන්සේත් එක්කලා මේ ජාතියට පහළ වෙච්ච මේ උත්තම ධර්මය මිනිස් වර්ගයාටම හිතසුව පිණිස පවතිවා. ඒ වගේම මේ සඳහාම් කතිකාවතන් කතිකාවත බොහෝ අර්ථවත් ආකාරයේ කතිකාවතක් බවට පත්වෙන ලකුණු මන් දකිනවා. ඉතින් ඒක නිසා ඒක ව්‍යසනයකට හසු වෙලා යන එක එක කාල ගෝට්ටුවට පටලවා ගන්නට වඩා අපි අර්ථවත්නකින් ප්‍රයෝජන ගනිමු කියලා සමස්ත සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපේ ස්වාමීන් වහන්සේටත් බොහොම පින් අනුමෝදනා කරනවා. බොහොම ගෞරවයෙන් নমස්කාර කරනවා. ඔබ වහන්සේත් මේ කරන කාර්යය බොහොම වටිනවා. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයටම අප්‍රමාණ විදියට හේතු වාසනා වේවා. අපහාරව මත කරපු අදහස ඉතාමත්ම වටිනවා. මොකද දැන් වර්තමානයේ අපට පේනවා අර මහජනයාට වැටහෙන හැටියට ධර්මය ලඝු කිරීම වගේම තව පැත්තකින් මහජනයා ඉල්ලන විදිහට මහජනයා ප්‍රිය වෙන විදිහට ඒගොල්ලන්ගේ සිතැඟියම්සේ අන්නේ විදිහට. එතකොට අර කෙලින්ම වෙළඳ භාණ්ඩයක ස්වરૂපයට පත් වෙමින් පවතිනවා. ඒතර මහජනයාට එකෙන් යහපතක් වෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ යම් විදිහකට ඒ විදිහෙන් දෙන්න ඕන වගේ ගතියකට ඇවිත් වෙනවා. ඉතින් එහෙම වෙනකොට තමයි අර විවිධ විකෘතිතා නිර්මාණය වෙන්නේ. ඉතින් එහෙම ඉහි පැවිදි ඇතැම් අය ඒ බඳු ප්‍රකාශන කරනවා. ඉතින් අපේ හාමුදුරුවෝ විශේෂයෙන් සිහිපත් කළ එකයි ඒවත් එක පැටලෙන්නේ නැතිව අපට දහම පිළිබඳ මූලික අදහසක් ඉස්සෙල්ලා. එතකොට සූත්‍ර පිටකය කියවලා තේරුම් ගන්න පුළුවන් අය එතනට ගියාට කමක් නැහැ. හැබැයි ඒ සඳහා ප්‍රාමාණික දැනුමක් නැති අය රේරුකාණ මහානායකහණගේ පොත් ටික හරියට කියවුවොත් ඒවෙන් අර දහම දිහා බලන්න ඕන විදිහ හිතන හිතන විදිහට බලන එක නෙමෙයිනේ ධර්මානුකූල දැක්ම කියන්නේ. ඒ දහම් දහමේ මූලධර්ම වලට අනුව අපි දකින්න ඕන දැන් අපි අපි හිතමු ශාස්ත්‍රීය වෙන්නට අපි ගණිත විෂය ගත්තොත් මට ඕන හැටියට ගණන් හැදුවා කියලා ශාස්ත්‍රීය වෙන්නේ ගණිතයේ තියෙන સિદ્ધාන්ත න්‍යාය ප්‍රමේය වලට අනුව ඕන ඒක දිහා බලන්න. එතකොට විද්‍යාව බටහිර විද්‍යාව ගත්තොත් ඒක ශාස්ත්‍රීය වෙන්නේ මට හිතන හැටියට කිව්වහම නෙමෙයි. ඒ බටහිර විද්‍යාවේ මූලධර්ම වලට අනුව ඒ දිහා බලන්න ඉගෙන ගත්තොත් අන්න ඒ වගේ දහම අපට ධර්මානුකූලව දකින්න වෙන්නේ මට හිතෙන හැටියට දැකලා නෙමෙයි. ඒ ධහමේ මූල ධර්ම ටිකක් තියෙනවා. ඒවා තමයි අපි නැවත නැවත කියන්නේ හේතුඵල, ත්‍රිලක්ෂණ, චතුරාර්ය සත්‍ය ධර්මය, ඊළඟට ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම ආදී වශයෙන් මේ මූල ධර්ම ටිකක් තියෙනවා. අන්නේ මූල ධර්ම වලට අනුව ධහම දිහා බලන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම කරන්න මූල ධර්ම හරියට ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්න අපිට සූත්‍ර පිටකයේ සූත්‍රයක් කියවපු පමණට ඒවේ අර හැම මූල ධර්මයක්ම නැහැ. ඒ සූත්‍ර දේශනා කරලා තියෙන්නේ අදාළ පුද්ගලයාට ගැළපෙන හැටි. ඒ නිසා තමයි රේරුකාණ මහානායක හඳුරෝ වැනි උතුමන්ගේ පොත්පත් අපිට වැදගත් වෙන්නේ බොහෝ තැන් වලින් කරුණු අරගෙන ඒවා සම්පින්ඩණය කරලා අර මූල ධර්ම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික හරියට කියවලා යම් වැටහීමක් ඇති කරගෙන ගැඹුරු අධ්‍යයනයකට යන එක සුදුසුයි අර වගේ අර මූලික අවස්ථාවේදී අපිට මූලධර්ම ගැනවත් පැහැදිලි වැටහීමක් නැතුව එක් එක්කෙනා කරන විග්‍රහයන්ට යන්න ගියොත් අපේ හඳුරු කිව්වා වගේ ලොකු පටලවිල්ලකට යනවා. ඒ නිසා උන්වහන්සේගේ ආශිර්වාදය අපි ගොඩක් අගය කොට සලකනවා. උන්වහන්සේගේ ඒ පැහැදිලි කිරීමත් හැමදෙනාටම ඉතාමත්ම වටිනවා.